කරන ධර්මය ලෝභ දේශ මොහ දුර වෙනවා ලෝභ දේශ මොහ නැති වෙනවා ඉතින් ඒක තමයි ධර්මය පරික්ෂා කරගන්න විදිහ අපි බොහොම පරිවේශමෙන් ධර්මය අධර්මය මොකක්ද කියලා තෝරා බේරා ගත යුතු තියෙනවා. නිබඳව අපි හැමෝටම වෙන ප්‍රශ්නේ තමයි මේ පින්නත් අයටත් මටත්. කොහොමද අපි කෙනෙක්ගෙන් අහපුවාම එකක් වෙනවා. පින්නත්නි පෞද්ගලිකව මම කියන්නේ ඕපපාතිකව පහළ වෙච්ච ඥාන මිත්‍යන් වහන්සේලාත් වික්ණු වහන්සේලාත් පුරාණ ආభాෂය. ඒක කොච්චර පරාසයක් තියෙනවද අපිට තියෙන පොඩි ජීවිත කාලයක්. මේ ජීවිත කාලය තුළ දැන් මම දැන් එක එකනා කියන ඔකෝමලා කියන ඒවා ගවේෂණය කරන්න වෙනවා. හරි වැඩේ දැන් මට මේ වෙන වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ මොනොත් එහෙම. නිවැරදි කවුද කියලා තෝර තෝර ඉන්නකොට මේ හයෙන් හයක් ලියන්න කියලා තිනවා කියන්නේ. කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලා ප්‍රශ්න හය තෝර තෝර ඉන්න ලොකු වෙලාවක් ගත්තොත් පැයක් විතර ගන්නවා කොයි හයද මම ලියන්නේ. පැය තුනක් පිනනවා නම් පැයක් ගන්නවා කොයි හැයද ලියන්නේ කියලා තෝරගන්නවා මේක ලිව්වොත් මෙහෙම වෙනවා මේක ලිව්වොත් මෙහෙම වෙනවා මේක ලිව්වොත් මෙහෙම වෙනවා මේක මට පුළුවන් වෙයි මේක පුළුවන් වෙයි කියලා තෝරන්න ගන්නවා ලොකු කාලයක් තෝරගෙන ඉවර වෙලා තමයි ලියන්න පටන් ගන්න පැයක් විතර ගිහිලා හරියයිද හුඟක් එකක වෙනස් වෙලා කියලා දැන් හරිය අසරණ භාවයක් වෙනවා එතකොට ත්‍රිපිටකය විකෘති වෙලා ආය මේක එක එක්කෙනා විසින් විකෘති කරන ලද ත්‍රිපිටකයක් සමහරු කියන්න පටන් ගත්තා මේ මට වෙච්ච දේවල් මම කියන්නේ. දැන් මේක අපි ප්‍රායෝගික ධර්ම මාර්ගය භාවිතා කරන අය කියන්න පටන් ගත්තා අහවල් ඒවා නම් බලන්න කියලා බලන්නම හිතෙනවා. ඉතින් ඒ වගේ බොහෝ දේවල් වෙනත් දැන් මේක අපි ප්‍රායෝගික ධර්ම මාර්ගය භාවිතා කරන තැනක් මේ නිවන් මාර්ග ධර්ම දේශනාව කියලා කියන්නේ. ඒක හින්දා සමහර අය කියන්න පටන් ගත්තා අහවල් අහවල් ස්වාමීන් වහන්සේලාගේ පොත්පත් විතරක් පරිහරණය කරන්න කියලා. සමහර අය කියන්න පටන් ගත්තා අහවල් ඒවා නම් බලන්න මේපා කොහොමවත් ඒ පැත්තට නම් ඇහවත් දාන්න එපා කියලා. එහෙම කිව්ව ගමන් මොකද වුනේ මට? බලන්න එපා කිව්ව ගමන් බලන්නමයි හිතෙන්නේ. ඇයි මේක එපා කියන්නේ කියලා බලන්නම හිතෙනවා. ඉතින් ඒ වගේ බොහෝ දේවල් වෙන අතර වාරයේදී අදිසිය නමුත් මේ පාලාම සූත්‍රයත් කියවන්න හම්බුණා. පාලාම සූත්‍රය පිළිබඳව දැන් මේ කියලා දෙන්න හදනනේ අපි සම්මාදිට්ඨිය ගැන කතා කරන වෙලාව. නමුත් ඒකේ තියෙන එක කාරණාවක් මගේ හිතට තදින් කායදෙන මම පස්සේ වෙලාවක ඒ ධර්ම දේශනාවම කාලාම සූත්‍රය අතරින් ධර්ම දේශනාවක් සිදු කරන්න. මේ එහි තියෙන එක කාරණාව තමන් තුලින් තේරුම් ගන්නය කියලා. අත්නාව ඥානෙ යාත කියලා. එතකොට තමන් තුළින් තේරුම් ගන්න අනිත් එක තමයි තමන්ගේ පැත්තට යොදවලා බලනකොට ලෝභ දේශ මොහ අඩු වෙනවා නම් සමාදම් වෙන්න කියලා. වෙන මෙහෙම එකක් තියෙනවා. තමන්ගේ පැත්තට යොදවලා බලනකොට ලෝභ දේශ මොහ අඩු වෙනවා නම් සමාදම් වෙන්න කියලා. හරි? ඊළඟට තමන්ගේ පැත්තට යොදව ගන්න යොදවලා තීරණයක් ගන්න වෙනවා එතකොට අපිට ඊළඟට මේ කාරණා ගොඩක් තියෙනවා මම කියවම් පස්සේ විස්තර කරන්න කියලා පොත්පත් වලින් කිව්වට පිළිගන්න එපා. අහවල් තෙරුන් වහන්සේ කිව්වට පිළිගන්න එපා. પરම්පරාවෙන් ආවට පිළිගන්න එපා. ඒ නොපිළිගන්න එපා කියලාත් නෑ. සමාදම් වෙන්න කියලා තියෙන්නේ. ඒක අරගෙන තමන්ගේ පැත්තෙන් යොදවලා බලලා. මොකද මේ තමන්ගේ පැත්තෙන් යොදවනවා කියන්නේ මොකක්ද? පින්නත් මේ මේ මුළු ධර්මයම කියලා කියන්නේ අපේ මේ ශරීරය සහ නේද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන காரணා හතර ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. ධර්මයේ. එතකොට මේ වෛද්‍ය ප්‍රතිකාර එහෙම නැහැ නේ. අවශ්‍ය වෙන අනිත් ඒවා නැහැ නේද? ඉංග්‍රීසි වෙදකමද, සිංහල වෙදකමද හරියන්නේ. මේ හේවා මොකක්වත් නැහැ. එතන තියෙන්නේ ඔක්කොම මොකද්ද? තමන්ව අවබෝධ කරගත යුතු ධර්මයක්. අපේ මේ තියෙන ක්‍රියාකාරීත්වය පංච පාදානස්කන්ධයයි. ඒතර පංච උපාදානස්කන්ධයේ තියෙන යථාභූත ලක්ෂණ තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන. යම් කිසි ධර්මයක් නම් ඉස්මතු වෙලා එන්නේ ඒ තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන මතු වෙන්න ඕනේ. මොකද කවදා හරි අපිට මේකේ සම්පූර්ණ ඇත්ත තේරෙන්නේ නිවන් දකින්නේ ওই ලක්ෂණ තුනෙන් එකක් ප්‍රකට වෙලා. එතකොට අපි යම් කිසි ධර්මතාවයක් අපිට ලැබෙනකොට ඔන්න ඒක තුලින් එකපාරටම ලෝභ දේශ මොහ අඩු වෙනවා. නමුත් සමහර දේවල් අපි ඒතර සමාදම් වෙනවා කියන්නේ ඒකේ නැවත නැවත නැවත නැවත යෙදෙනවා කියන එක ඇතුළෙන්ම වැළඳ ගන්නවා කියන එකයි. මම මට මොකක් හරි ධර්මතාවයක් හම්බ වෙනවා. ඒ ධර්මතාවය දේශනා කරන ගුරුවරයා ආදේශ නොබැලිය යුතුයි. ධර්මයේ දිහා බැලිය යුතුයි. හරි. දැන් මට මෙහෙම කියන්න මං 90ක් හරියට බණ කිව්වා. බණ කියලා 10ක් වැරද්දුවා. නැත්නම් 101ක් වැරද්දුවා. නැත්නම් මගේ චර්යාවේ 101ක් වැරදුනා මගේ අතින් මොකක් හරි කරන්න ගිහලා. අර ඔක්කොම හොඳින් කියපු දේවල් ඔක්කොම බැහැර කරන එක බැහැර කර ගැනීම තම තමන්ගේ පැත්තෙන් මෝඩකමක්ද නුවණක තියෙනකමක්ද එකක් මගේ අතින් වැරදිලා හින්දා. නුනත් එක්ක තරහ වෙලා නාය කපා ගන්නවා වගේ වැඩක් තමයි ඒක. ඒකින්ද අපි මේ පුද්ගල චර්යාවන් වල තියෙන සමහර වැරදි දිහා අනවශ්‍ය විදිහට බලන්න යන්න ඕනේ නැහැ. නේද? අපි බලන්න ඕනේ පුද්ගලයාද කවුද කින්දමන්ද නෙවෙයි. මෙහෙමයි. ධර්මයේ තුල හික්මනවා නම් චර්යාව හරියනවා. හරි? ධර්මය කියනවා කියන්නේ ධර්මයේ තුල හික්මිලාම කියලා කියන්න ඕනේ නැහැ. අටපාඩම් කරගෙන යම් ධර්මයක් කියනවා නම් අපි කියමුකෝ එතකොට අපි කියනවා පරුස වචන හොඳ නෑ කියලා. එතකොට අහන එක්කෙනාට ප්‍රයෝජනයක් වෙනවද නැද්ද ඒක? නමුත් මෙයා හැමතැනම ගිහලා පරුස වචන කියනවා. එහෙම කිය කිය කියනවා අනිත් අයට පරුස වචන කියන්න එපා කියලා. ඒතර පරුස වචන කියන්න එපා කියලා අහන එක අහන අයට වැරද්දක් නෑ. එයාට හොඳක් කියනවා. නමුත් පරුස වචන වලින් වැළකෙන විදිහ කියලා දෙන්න නම් එයාට පුළුවන් කමක් නැත්තේ. එහෙනම් යම් ප්‍රමාණයකට තමයි එතනින් අපිට හම්බෙන්නේ. අසංවර නම් යම් කෙනෙක් එයාගේ අතුලාන්තයේ ධර්මය නැති බව අපිට තේරෙනවා. ඒකේ තේරුම පුද්ගලයා ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නම් හැබැයි ධර්මය ප්‍රතික්ෂේප කරන්න බෑ. එතන කියවෙන ධර්මය කොතන හරි තැනක යම් ධර්මයක් කියනවා නම් පින්නත් නේ ඒ ධර්මය තුලින් මගේ ජීවිතයට ඒ ධර්මය එකතු කරගන්නකොට ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඉස්මතු වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්මතු වෙන්න ඕනේ. එතකොට ඒක ඉස්මතු වෙනකොට ඒක මගේ ජීවිතයට ගලපා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මගේ ජීවිතයට ගලපනවා කියන්නේ මොකද්ද? මගේ ක්‍රියාකාරීත්වයට ගලපන එකයි. මගේ ළඟ මොනවද තියෙන ක්‍රියාකාරීත්වය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ආංගේ ක්‍රියාකාරීත්වයට මම මේ ධර්මය ගලපා ගන්නකොට ගලපා ගන්නකොට මගේ సంతානගතව නැගෙන්නා වූ ලෝභ, දේශ, මෝහ අඩුවන්නේ නම් ආන්ගේ ධර්ම කොටස ගලපා ගන්න. හරිද? ඒත් එක්කම ඒ ගුරුවරයාම තව එකක් කියනවා. ඒක නම් තේරෙනවා මේක එකතු කරගත්තොත් නම් ලෝභ දේශ මොහ වැඩි වෙනවා කියලා. අද අපි කියමුකෝ පිළිබදා ගැනීම පිළිබඳ මොන හරි කියන ඒ ගුරුවරයා මේ මගේ බණ විතරයි මගේ ධර්මය විතරයි මම විතරයි කියලා යමෙක් කියනවා. හරිද? එතකොට දැන් බණ අහපු මට හිතෙනවා මම ඉස්සෙල්ලාම බණ හැබෙ මෙයාගෙන්නේ. හ්ම් මේ දැනත්තා කියනවා මම විතරයි මගේ විතරයි මගේ දේවල් විතරයි මම තමයි හරියටම කියන්නේ මම තමයි මෙහෙම මම තමයි මෙහෙම කියලා කියනවා කියලා කියන්නකෝ. දැන් ඕක මම සමාදම් වුණොත් මට මොකද වෙන්නේ? දැන් මං එහෙම කියනවා කියන්නකෝ. මම කියනවා මෙතන දැන් මේ බණ අහනවා නම් මගේ විතරයි. හරිද මේ මේ ලංකාවේ කොහෙවත්වත් වෙන බණක් නැහැ හරි මගේ විතරයි බණ තියෙන්නේ මගේ බණ වලින් පිට යන්නේ එහෙම නැහැ මගේ සරණට ආවා නම් මගේ සරණ විතරයි කියලා මේ හතරවෙනි සරණාගමනේ පනවනවා මොකද හතරවෙනි සරණාගමනේ අපිට සරණාගමන තුනෙන් දෙන බුද්ධ ධම්ම සංඝ කියලා දැන් ඒතර වෙන තවත් සරණාගමනයක් පනවනවා හරිද එතකොට ඉතින් කියන්නේ කාශ්‍යප සරණං ගච්ඡාමි කියලා කියන්නේ දැන් මේ මල විකාරය හරියන්නේ නැහැ නේද? ඒ වගේ එහෙම එහෙම කෙනෙක්ව ඇද බැඳ තබා ගැනීමට මට කිසිම අයිතියක් නැහැ. මොකද මගේ ගුරුවරයා කවුද? ඔව් බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. දැන් ගුරුවරයා කවුද? ධර්මයේ ගුරුවරයා. ඉතින් ඒකින්ද අන්න ඒ ප්‍රතිපත්තියට අපිට එන්න වෙනවා. හරි? එක එක්කෙනා එක එක්කෙනා සරණ යාම නෙවෙයි කළ යුතුව තියෙන්නේ බුද්ධිමත්ව සිතා බලා අවශ්‍ය දේ කියවෙනකොට ඒ අවශ්‍ය දේ ගැනීමත් ඕනෑම තැනක. මහා පුදුම දේවල්. ඉතාලම නරුම විදිහට හැසිරෙන සමහර පුද්ගලයන්ගෙන් මේ සමාජයේ වෙලාවකට බොහොම වටින කරුණු කියවෙනවද නැද්ද? ඉතින් මම සූක්ෂම වෙන්න ඕන මොකද්ද? ඉමීන්තරේ අර කෑල්ල අර කෑල්ල ගන්නවා. නේද? මට අර පුද්ගලවාදයෙන් ඇති වැඩක් නැහැ. මම බැරි වෙලාවකවත් ඒ තැන් වලට මොකක් හරි තමන් දැන් මං මං ගැනම කියන්නකෝ වෙන එකක් පැත්තකින් තියලා මම අර විදිහට කියලා මේ මම විතරයි මගේ බණ විතරයි වෙනේ වහන්න යන්න බෑ මොකක්වත් බෑ යනවනම් යන්න මේ යන්න එනවනම් එන්න මෙන්න කියලා කියනවා. දැන් මට පාරේතොටේදී හරි කොහෙදී හරි තැනකදී හොඳ ධර්ම දේශනාවක් ඇහෙනවා. ඒ වෙලාවට මම මොකද කරන්න ඕනේ? ඒ වෙලාවට මට ගැටීමක් ඇති වෙනවා. දැන් මොකද කරන්නේ? මගේ ගුරුවරයා විදිහට උපදෙස් දුන්න කෙනා කිව්වා වෙන කිසි කෙනෙක් කියන දෙයක් අහන්න එපා කියලා. අන්න බලන්න ඒකෙන් එන්නේ ඒක සමාදන් වුණොත් ලෝභ දේශ මොහ වැඩි වෙනවා. ඊට පස්සේ කවුරු හරි මට ගරහන්න පටන් ගත්තොත් කොහේද මේ ධර්මය ගත්ත අයට හරියට තරහ යන පටන් ගන්නවා. ඒ රැකගමු රැකගමු මං තරණ ගිය ගුරුවරයා රැකගමු කියලා මේකේ මහා පිලක් හදා ගන්නවා. නේද? නිකලෙස් වෙන්න දේශනා කරපු ධර්මය කෙලෙස් උපදවා ගන්න පාවිච්චි කරන අපූර්ව නේද? ඉතින් අපි මොකද කරන්නේ? එකිනෙකාට එකිනෙකාට එකිනෙකාට ඇන කොටා ගනිමින් හ්ම් රට බෙදා ගන්න කට්ටියක් පොර කනවා. ගම බෙදා ගන්න කට්ටියක් පොර කනවා. නේද? තාන්න මාන්න බෙදා ගන්න තව කට්ටියක් පොර කනවා. මේ මහා පුදුමය නිකලෙස් ධර්මය බෙදා ගන්න තව කට්ටියක් පොර කනවා. නේද? නිකලෙස් ධර්මය තුල කෙලෙස් උපදවාගෙන ඊ타ත්ම පරුස වචන කියමින් ඊ타ත්ම අමිහිරි දේවල් කතා කරමින් පිල් බෙදාගෙන කණ්ඩායම් හදාගෙන කඩු පොළු අරගත්තේ නැති එක විතරයි. දැන් ඒකත් ඉස්සරහට අරගෙන එනු සටනට සාසනය වෙනුවෙන් ගුටි බැටනගමු සාසන යුද්ධය යුද්ධයෙන් ජය ගන්න අයගේ මතයයි හරි කියලා මේ බුද්ධ ශාසනය කන පිට හරවන වැඩපිළිවෙල. ඒකින්ද ඒ වැඩපිළිවෙල අපි දායක වෙන්නේ නැතුව අපි හැමෝම කරන්න ඕන මොකද ධර්මයේ ගුරුතැන් හි තියාගෙන නේද? ලෝභ දේශ මොහ අඩු වෙන යම් ධර්මයක් තියෙනවා නම් අන්න ඒ ධර්මය. අනිත් එක පින්නත් නේ අපි ඒ ප්‍රතිපත්තට එන්න ඕනේ. නේද? අපිට ඉන්න වටිනාම වටිනා සම්පත්. වටිනා සම්පත් තමයි වික්ෂුන් වහන්සේලා. බොහෝ වික්ෂුන් වහන්සේලා විශේෂයෙන් තරුණ වික්ෂුන් වහන්සේලා මේ සමාජයේ සමහර වෙලාවට හිතන්න බැරි තරම් ඊටාම තරුණ වික්ෂුන් වහන්සේලා හිතන්න බැරි තරම් දක්ෂව හිතන්න බැරි තරම් ස්ථානෝචිතව ක්‍රමානුකූලව ඊටාම වටිනාකාරයට විස්මිත ආකාරයට ධර්මය පැහැදිලි කරන අවස්ථා තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාගේ යම් කිසි අඩුපාඩු තියෙනවා චරිතවල අඩුපාඩු පොඩ පොඩ තියෙන බව පේනවා. නමුත් මදිද කියන්නේ නේද? කලිසමයි ෂර්ට් එකයි ගලවලා දාලා ඊවරයක් කරේ දාගත්ත මදිද? නේද? හ්ම්. ඊවරයක් කරේ දාගෙන අතින් අල්ලගෙන බයිස්කෝප් එකක් බලන්න යන්න බෑනේ. නේද? ඈ සින්දු කිය කිය ස්ටේජ් එක නටන්න බෑනේ. නේද? ඉතින් ඒකින්ද ඒ වයින් පැහැදිලිවම අයින් වෙලා ඉන්න වෙනවනේ. එතකොට මේ ශාසනය නියෝජනය කරමින් බුදුරජාන් වහන්සේ පරෝපදේශ චීවරය පරෝගෙන ඉන්නවනේ. එතකොට ඒ ගැන ගෞරව කරලා අපිට මේ මගේ දරුවාය කියන හැඟීමවත් අඩුම ගන්න. දරුවා දරුවෝ වැරදි කරපුවා මොකද කරන්නේ? එළවනවද? අයින් කරනවද හිතෙන්? නෑ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ సంతානගතව කරුණාවක් මෛත්‍රියක් ඇති කරගන්න මේ තරුණ කාලය මේ මදිද මේ තරුණ කාලේ මං හිටියේ කොහමද නේද මේ බද්ධ යෞවනයේ මං හිටියේ කොහමද එතකොට උන්වහන්සේලාට අපහසුතාවයකට ඇති වෙන්නේ ඇති වෙන්න උන්වහන්සේලාගේ දක්ෂතාවයන් හඳුනාගෙන අපි හැමෝම මොකද කරන්න උන්වහන්සේලාව රැකගැනීමේ කටයුත්තකට යන්න ඕනේ අඩුපාඩුවක් තියෙනවා නම් කරුණාවෙන් පෙන්වා දෙන්න ඕනේ පෙන්වා දීලා කටයුතු කරන්න ඕනේ. ඒ පිළිබඳ දේශය උපදවාගන්නේ නැතුව. හොඳම දේ තමයි ධර්මයේ ගුරුතැන්හි තියාගන්න එක. හැමදැනකින්ම කියවෙන ධර්මයේ විතරක් අපි මොකද කරන්නේ? Tamanට ලෝභ දේශ මොහ අඩු වෙනවා නම් අන්න ඒ ලෝභ දේශ මොහ අඩු වෙන ධර්මයේ සමාදා වෙනවා. කාලයක් යනකොට තේරෙනවා නම් මම මේ සමාදන් වෙච්ච එකෙන් ලෝභ දේශ මොහ අඩු වෙන්නේ එක ප්‍රමාණයකට විතරයි. ඒතර තවත් ගුරුවරයෙක් හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා මගේ මොකද මේ ජීවිතේට කාටවත් වග කියන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඇත්තෙම නෑ පිළිනොද වෙන කෙනෙකුට වග කියන්න බෑ මේ ජීවිතේට. මරණාසන්න වුණාට පස්සේ ඔය අල්ලපු රණ්ඩු එකක්වත් මගේ පිහිටට එන්නේ නෑ. මරණාසන්න වුණාට පස්සේ මොකක්වත් පිහිටට එන්නේ නෑ. ඉතින් ඒකින්ද අපි තාමත්ම වටින අවස්ථාවකයි ඉන්නේ මේක ළඟටම ඇවිල්ලා ගිලිහෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. දැන් වෙනත් රටවල බලන්න අපේ පින්නත් මේ මහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බිහි වුණාම උන්වහන්සේලාගේ දැන් බුරුමය, තායිලන්ත වගේ රටවල් වල බිහිවෙච්ච ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාගේ චරිත කතා මුළු ලෝකෙම ප්‍රසිද්ධ කරන්න විශාල වැඩපිළිවෙලක් අරගෙන යනවා. උන්වහන්සේලාගේ තුල තිබ්බ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳවයි මේ පොත්පත්වල වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඒක තුලින් ඒ රට ඒ රටවල් වල තියෙන බෞද්ධ බලය බෞද්ධ ප්‍රායෝගික භාවිතය මොනවට ඔප්පු කරනවා අපේ රටෙත් මේ මෑත ඉතිහාසයේ අපිට මහා වටිනා මැණිකක් නේද අහිමි වුණා නායුනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ කියලා ගන්න. උන්වහන්සේ තුල තිබුණ ආධ්‍යාත්මික විශාල ශක්තියක් තිබුණා. ඒ තිබ්බ ආධ්‍යාත්මික විශාල ශක්තිය තමයි උන්වහන්සේට අෂ්ටඵල සමාපත්තිය දක්වා සම්මාදින්න පුළුවන් හැකියාව තිබ්බ බව ළඟින් ආශ්‍රය කරපු හැම කෙනෙක්ම දැනගෙන හිටියා. 2011 වස් කාලයේදී මාස 3ක කාලයක් මාත්‍රීය අකුසලයක් ඇති නොවන බව උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මාත්‍රී අකුසලයක් නැතුව ජීවත් වෙනවා කියන්නේ කෑමක් දකිද්දී කෑදරකමක් ඇති වුණොත් කුසලයක්ද අකුසලයක්ද හරි භාවනා කරද්දී නිදිමතක් ඇති වුණොත් කුසලයක්ද අකුසලයක්ද ඒක අකුසලයක් නේද? එතකොට චීවරයක් දකිද්දී මේ චීවරය මට බොහොම හොඳයි කියලා හිතුනොත් එහෙම ඒක කුසලයක්ද අකුසලයක්ද? කාගේ හරි නපුරු වචනයක් ඇහෙද්දී නපුරු වචනයක් නපුරු ක්‍රියාවක් ඇහෙද්දී කුංචි දේශයක් ඇති වුණොත් නුරුස්සනකමක් ඇති වුණොත් ඒක කුසලයක්ද අකුසලයක්ද? නේද? තේරෙනවද දැන් මොකද්ද මේ? තමන් තමන් පැතපෙන වෙලාවේ හරි ඉන්න සේනාසනේ මේ ඇඳ සපයි කියලා හිතනොත් ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් නේද? හ්ම් එහෙනම් එන්නේ ඒ බලගතුකම තේරෙනවද? මෙච්චර පෙරම්දම් පුරන ස්වාමීන් වහන්සේට මාත්‍රයකවත් බොරුවක් කියලා මිනිස්සු රවට්ටලා ලාභ ප්‍රයෝජන ගන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේම නැහැ. එහෙනම් ඒ බලගතුකම තේරෙනවද? ඇයි අපිට බැරි මේ දේවල් ගැන කතා කරන්න? ඇයි අපි මේ ඉහළම තලයේ තියෙන දේවල් අපිට කතා ධර්මයේ තුල ආදර්ශ සම්පන්නව තියෙන දේවල් වලට රණ්ඩුණක් කමන්නේ නේද? වටිනාම දේවල් මේ ශාසනයේ පැත්තකින් තියලා අපි මොනවද මේ කතා කරන්නේ? අහවල අහවලාට මේක කිව්වා අහවල් තැන අහවල් දේ කරනවා අහවල් හාමුදුරුව අහවල් පැත්තට පැන්නාම ඔන්න මෙහාට පැන්නා අරකට පැන්නා මේකට පැන්නා කියලා නේද අන්න ඒ දේවල් අපි එකමුතු වෙලා අයින් කරලා ඊටාම වටින දේ ඉස්මතු කරගන්නවා නායනි අරියදම්ම ස්වාමීන් වහන්සේ ගැන ලෝකයට ඒ චරිතය ගැන එහි තියෙන ආධ්‍යාත්මික හරය ගැන එහි තිබුණ මහා බලවන්තභාවය ගැන නේද ලංකාවේ බුද්ධ ධර්මය නේද ගුරුමයේ තියෙන භාවනා ක්‍රම තායිලන්තයේ තියෙන භාවනා ක්‍රම නොයේකුත් තියෙන භාවනා ක්‍රම අතරේ ලංකාවේ තියෙන පිරිසිදු ඊටාම නිවැරදි භාවනා ක්‍රම වේදයන් තියෙනවා අන්න ඒක ලෝකයට ප්‍රචාරය වෙන්න ඕනේ. තේරවාදී බුදුදහමේ මුදුල් මල් කඩක් විදිහට තියෙන මේ රට නේද? මේ විදිහට මේ විදිහට විනාශ වෙන එක සුදුසු නෑ. ඒකට හේතුව තමයි අපි ධර්මය ගුරුතැන්හි තියාගන්නේ නැතිකම. ධර්මය තුල තියෙන දේ ගවේෂණය කරන්නේ නැතිකම. හිතිච්ච හිතිච්ච විදිහට කවුරු හරි කියොත් පළියට අනිත් අයව විවේචනය කරන එක. පිරිසක් කියනවා අටුවා කියන නමවත් හරියන්නේ නැහැ කියලා. නායෝනි අරියදම්ම ස්වාමීන් වහන්සේ අටුවා ග්‍රන්ථ කවදාකවත් ප්‍රතික්ෂේප කරේ නැහැ. හැබැයි ඒ වගේ එල්බ ගත්තෙත් නැහැ ඉතින්. ඒ හැම දෙයක්ම එල්බ ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ මම ඉස්සෙල්ලා කිව්වා. අටුවා කියන්නේ ආචාර්ය මත. එතකොට මේ හැම දෙයකින්ම අපිට පුළුවන් වෙන්න ඕනේ ධර්මය තුල තියෙන දේ ඉස්මතු කරලා ගන්න. අපි අපි අපේ භාවිතයේදී ත්‍රිපිටක ධර්මය තෝරා ගන්න වෙනකොට අටුවාව පරීක්ෂා කරලා බලනවා. අටුවාව පරීක්ෂා කරලා බලනකොට අටුවාවෙන් මේ ත්‍රිපිටක ධර්මය මගේ පැත්තට ගලප ගන්න පහසු වෙනවා නම් ඒක ඒ විදිහට භාවිතයට ගන්නවා. නමුත් සමහර වෙලාවට සමහර තැන්වලදී දීර්ඝ කතා ප්‍රවෘත්ති ආදියත් අටුවාවල තියෙනවා. හරි සමහර වෙලාවට විශේෂයෙන් සංඝයා වහන්සේ ගැන සංඝයාගේ ගුණ වර්ධනය කර දැනගන්න දීර්ඝ කතා ප්‍රවෘත්ති තියෙනවා. සමහර කරුණවලදී. ඒක මට ප්‍රයෝජනයක් නැහැ. මට ප්‍රයෝජනයක් නැත්තේ ඇයි? මම මේ පියවර යම්තාක් දුරකට පහු කරලා ඇවිල්ලා තියෙන හින්දා සංඝයා වහන්සේ ගැන තියෙන ගෞරවය ඇති කරගන්න අවශ්‍ය කරන ශ්‍රද්ධාව උපදවා ගන්න යම් ප්‍රමාණයකට දැනට මට ඇති ප්‍රමාණයක් තියෙනවා. සමහර දේවල් වලින් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා කතා ප්‍රවෘත්ති වලට. මට යම් වෙලාවක ධර්ම දේශනාවකදී හෝ ධර්ම ශ්‍රවණයකදී ධර්ම ග්‍රන්ථයක් පරිශීලනය කරනකොට මට මේ කොටස මම මීට කලින් කොහෙදී හරි දැනකදී මට දැන් මේ තියෙන தත්වයන් අනුව මේක මට ප්‍රයෝජනයක් නෑ කියලා දැවුනහම ලෝකෙටම ප්‍රයෝජනයක් නෑ ඒක කියලා මට කියන්න පුළුවන්ද? නැග්ගේ ඉනිමකට පහර ගහන්න හොඳ නෑ. නේද? ප්‍රතිපත්තිය තමයි තියෙන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තියෙන ආකාරයට මූලිකව කෙනෙකුට තමන්ගේ ශ්‍රද්ධාවාදිය හදාගන්න ආමිෂයක් තෝරනද නැද්ද? ආමිස පූජාව ඕනේ නේද? ආමිස පූජාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න අපිට පුළුවන්කමක් නැත්තේ නැහැ. හැබැයි ආමිස පූජාවේ විතරක් එල්බගෙන යමෙක් ඉන්නවා නම් එතනින් එහාට යාට දියුණුවක් ඇති වෙන්නේ නැහැ. දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ බව මතක් කරලා දෙන්න ඕනේ. හරි ආමිස පූජාව ඊටාම වටිනවා මූලිකව ආරම්භ කරන කෙනාට විතරක් නෙවෙයි ඉහළ අයටත් ඉහළ මානසිකත්වයක් ඇති කරගත්ත අයටත් ආමිස පූජාව ඕනෑ වෙනවා. ඒ මොකද ඒ ඒ අය ඒ ආමිෂ පූජාව භාවිතා කරන චේතනාව වෙනස්. ධර්මය අවබෝධ කරන්න කරන්න ආමිෂය භාවිතා කරන චේතනාව වෙනස්. ඉතින් ඒකින්ද ආමිෂයේ නෙවෙයි වැරද්ද තියෙන්නේ චේතනාවේ වැරද්ද තියෙන්නේ. ඉතින් නිවැරදිවම අපි ධර්මය ගවේෂණය කරන්න ධර්මය තුල හික්මෙන්ද ඒ වගේම නිවැරදිව ධර්මය තෝරගන්න ඉතාම දක්ෂ වෙන්න ඕනේ. අපේ තියෙන වටිනාකම් මොනවද කියලා. අපිට මේ මේ ධර්ම භූමිය තුල තියෙන වටිනාකම මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න ඕනේ. අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා බේද බින්න කරන්න නෙවෙයි ගියැත්තෝ පවා සූදානම් වෙන්න ඕනේ. උන්වහන්සේලා කොහොම හරි කරලා සමගි කරවන්න සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහායි පෙළ ගැහෙන්න ඕනේ. කොතන හරි කාගේ හරි දුර්වලතාවයක් දැක්කම ඒ පිළිබඳව නේද? සෞම්‍යව කියලා දීලා කටයුතු කරන්න ඕනේ. අනිත් තවත් තැනක් නැති වෙන විදිහට කතා කරන්න හොඳ නැහැ. දැන් මං කියනවා නම් එහෙම මම විතරයි මේ පන්සල් වල ඉන්නවා භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාගෙන් ඇති පළක් නැතය හරි මේ කියලා මං කියනවා නම් ආරණ්‍ය නම් ආරණ්‍ය තමයි ආරණ්‍ය කියලා කියනවා නම් එහෙම අපිට කියන්න පුළුවන්ද බෑ අරණ්‍ය වේවා විහාරස්ථානේ වේවා කොතනක හරි කමන්නේ පින්නත් මේ ගුණවන්ත භාවය තියෙන භික්ෂුන් වහන්සේලා ඕන තරම් අපිට හම්බෙලා තියෙනවා ඒ වගේම අරන්නේ නුගුණ තියෙන භික්ෂුන් වහන්සේලා ඕන තරම් හම්බෙලා තියෙනවා. ඒක අරණ්‍යද, පන්සලද, පාත්‍රයේද, සරප්පුදේශ ඒකෙන් නෙවෙයි මනුස්සයම ඉන්නේ. ඒවයි ඒවයින් මනුස්සයම ඉන්නේ නෑ. එයා තුල ධර්මදරභාවය, එයා තුල තියෙන විනයානුකූලභාවය නේද? අතුලාන්තයේ තියෙන ගුණවන්තභාවය අන්න ඒකෙන් තමයි ඉන්න තැනෙන් නෙවෙයි. එහෙම පොදු වශයෙන් අපිට බෑ මේකේ කුලල්කා ගැනීමට හේතු වෙන ආකාරයේ ප්‍රකාශනිකුත් කිරීම ඊටාම ඊටාම නරකයි. එහෙනම් අපි කවුරුත් බොහොම ප්‍රවේසම් වෙන්න ඕනේ. ප්‍රවේසම් වෙලා බුදුරජාණන් වහන්සේට ගෞරවයක් ඇති වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. මේ බව අපි සැරෙන් සැරේ සැරෙන් සැරේ මතක් කරන්න තීරණය කරා. මොකද අපි ඔක්කොටම හැමදේම අමතක වෙනවනේ ඉක්මනට. නේද? අපි ජීවත් වෙන්න ඕන විදිය තේරුම් ගන්න ඕන බුදුහාමුදුරන්ට අගෞරවයක් වෙන්න තියෙනවා. වෙන කාටවත් නෙමෙයි. කොහොම නමුත් කමන්නේ නැහැ. අද මම ප්‍රථම වතාවට මේකට වැඩි කාලයක් ගත්තා. ඒකයි මොකද අද මාතෘකාවටත් මේක ගැලපෙන හින්දා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සම්මා දිට්ඨිය කියන එක අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ මහා චත්තාරික සූත්‍රයේ තියෙන කාරණා ටික ඒ අනුව කොහොමද අපි ජීවිතය ඉදිරියට ගන්නෙ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සම්මා දිට්ඨිය කියන එක කොටස් දෙකකට බෙදෙනවා පින්නත්. ඊයේ අපි සාකච්ඡා කරා සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන එක අපේ තුල සිද්ධ වෙන වැඩපිළිවෙලක් කියලා. යමෙක් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්නවද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය විදිහට දන්නවද එපමණකින් ඒ තැනත්තා සම්මා දිට්ඨික වෙන බව මම හොඳට ගියේ පැහැදිලි කරා ලොකු يعني මහන්සියක් අරගෙන පැහැදිලි කරා ඒක පැහැදිලි කරලා දෙන්න ඕන හින්දා මම මතකද කිව්වා වැරදි විදිහට වැඩ කරන මැෂින් එකක් තියෙනවා හරි විදිහට වැඩ කරන මැෂින් එකක් තියෙනවා ඒ මැෂින් දෙකෙන් ඒ මැෂින් දෙක මේක හරියට වැඩ කරනවා මේක වැරදියට වැඩ කරනවා කියලා දන්නවනම් තමයි අපිට වැරදියට වැඩ කරන එක හදාගන්න පුළුවන් නේද ඒ වගේ මගේ මැෂින් එක එතන මගේ මේ මානසිකාරය වැරදි විදිහටයි වැඩ කරන්නේ කියලා මම දැනගන්න ඕනේ මේක උදාහරණකින් කිප්පේකින් අපි පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආත්මයක් නැත හරිද ආත්මයක් නැත කියලා කියන්නේ ආත්ම ආත්මයක් නැත කිව්වත් එක දෘෂ්ටියකට වැටෙනවා. ඇත්තට මෙහෙමයි ආත්ම කොට ගන්න නොහැකි. මේ වැඩ පිළිවෙල ආත්ම කොට ගන්න පුළුවන්කම ඇත්තේ නෑ කියලා. නමුත් මට මේක දැනෙනවා ආත්මයක් තියෙනවා කියලා. ආත්ම විදිහට දැනෙනවා. ආ මම දන්නේ ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. නේද? ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා දැනෙනවා. එතකොට මේක පටිච්චසමුප්පන්නව සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා මට දැනෙන්නේ නැහැ. ආන් එහෙම දැනෙන්නේ නැත්නම් මම තේරුම් ගන්නවා කොච්චර කිව්වත් පවුරු කොහොම කිව්වත් මම කියලා ගන්න බෑ මගේ කියලා ගන්න බෑ කියලා මට දැනෙනවනේ මම කියලා එකක් නේද ආන්‍යය තේරුම් ගන්නවා බුදුරජාන් වහන්සේ බොහෝ දේ දන්නවාය මම මොකුත් දන්නේ නැතේ බුදුරජාණන් වහන්සේ මේක ආත්ම කොට ගන්න බෑ කියලා දේශනා කරනවාය මට ආත්ම කොට දැනෙනවාය එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ මේ උපකරණය මිත්‍යා දෘෂ්ටිය සහිතව සිතුවිලි හැදෙනවාය. ආ මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි විදිහට තේරුම් ගන්නවා. අන්න එපමණකින් එතනත්තා සම්මාදිටික වෙන බව දේශනා කරා. දැන් අපි අද ඉතා කෙටියෙන් කරුණු කීපයක් සාකච්ඡා කරගන්නවා. මොකද්ද මේ මොකද මිත්‍යා දෘෂ්ටිය දනි සම්මාදිට්ඨිය දනි. ඒත් සුතවත් ආර්ය ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්නවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය විදිහට දන්නවා ඊළඟට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අර දුන් දෙහි විපාක නැත, බුද පූජාවන් විපාක නැත, කළ නිවැරදි ක්‍රියාවල විපාකයක් නැත, මෞත කළ උපස්ථාන විපාකයක් නැත, පියාට කළ උපස්ථාන විපාකයක් නැත. මේ විදිහට තියෙන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. අන්න ඒ කාරණා ටිකයි. එතකොට මේ කාරණා ටික ඊළඟට ඒකෙම අනිත් පැත්ත තමයි දුන් දෙහි විපාකයක් ඇත. ඔය විදිහට තියෙන්නේ සම්මා දිට්ඨික ස්වභාවය. ඒකට කියනවා දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. එතකොට මෙලොවක් පරලොවක් ඇත නැත ආදි වශයෙන් මේ එක එකන එක එකන එක එකනට එක එක විදිහ හිතන දේවල් තියෙනවනේ. මේ දේවල් පිළිබඳ මොකක්ද මේ දෘෂ්ටිය කියලා එතන මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය කියන දෙක අපි තේරුම් ගන්න ඕනේ. මගේ තුල ඇති වෙන අදහස හැම වෙලෙම තේරුම් ගන්න ඕනේ. එන්නත් මෙහිමම ඊයේත් මතක් කරා අතීතයේ අතීතයේ අපිට තියෙන දැනුම අපි කාගෙන් හරි අහලා ධාරණය කරගෙන අපි ළඟ දැනට පියනා වූ යම් දැනුමක් තියෙනවා නම් අන්න ඒ දැනුම හේතු වෙලා අන්න ඒ දැනුම එකතු වෙලා නේද මේ මොහොතේ එක එක්කෙනාට එක එක්කෙනාට සිතුවිලි ඇති වෙන්නේ නේද? එක එක කෙනාට සිතුවිලි ඇති වෙන්නේ. දැන් මම මේ අත්තන්ගෙන් අහනවා. හැමෝටම මధుරෙක් මරනකොට. හරිද? එතකොට හොරකමක් කරනවා නම් එහෙම කරද්ද. කාමේ වර්ධව හැසිරෙනකොට. මොනවා හරි ඒ වගේ වැරද්දක් කරනවා නම් යම් කෙනෙක් අතින්. විශේෂයෙන් බොරුවක්. බොරුව කියන එක තියෙන සාමාන්‍යයෙන් පොදු දෙයක් කියලානේ තියෙන්නේ. ඔන්න ඕවා කෙරෙනකොට අපි අතින් කේලම් කියවෙනකොට අර කියන ක්‍රමය දන්නවනේ කේලම් කියන ක්‍රමය දන්නව නේද? කේලමකට කියනවා නෙවෙයි. කේලමකට එහෙම කියනවා නෙවෙයි දැන ගැනීම පිණිසයි කියලා කේලමම කියනවා. ඒ වගේ අපේ පැත්තෙන් වැරදි සිද්ධ වෙනකොට පින්නත් මේ ඒ සිද්ධ වෙන වෙලාවේ ඇතුළෙන්ම තියෙන අදහස් මොකක්ද? ඕවා පොඩි දේවල්, ඕවා ප්‍රශ්නයක් නෑ. ඕවා පොඩි දේවල්, ඕවා ප්‍රශ්නයක් නෑ කියලා අදහසක් තියෙද දන්නේ එහෙම අදහසක් තියෙනවද දන්නේ නැහැ. අත්තිසුකට දුක්ඛා දුක්ඛතානං කම්මානං පලං විපාකෝ එතකොට මේ යහපත් ක්‍රියා නැත්නම් යහපත් කර්ම අයහපත් කර්ම වල කර්මඵල විපාකයක් තියෙනවා නේද බලන්න පින්නන්නේ අපේ මේ ශරීරය ගත්තහම පවා හරිය දුක් පිනවද නැද්ද මං කැමති විදිහටද ඔය ශරීරය තියෙන්නේ සමහර වෙලාවට ශරීර පැත්තකින් තියන්න නොයේකුත් නිന്ദා අපහාස ආදී නොකරපු වැරදි වලට හරියට පීඩාවෙන් ඉන්න වෙලා තියෙනවද නැද්ද තමන්ගේ පරිසරයේ වේලාවකට තමන්ට ලැබිලා තියෙන පරිසරයේ මේ ශරීරයේ පවා නේද නොයේකුත් අකටයුතුකම් තමන්ට හරියට තියෙනවද නැද්ද? අසනීප බව. ඒතර මේ හැම දෙයක්ම අඩුම ගානේ අපේ මේ ශරීරයේ මූණේ හැඩය පවා හරි මූණේ හැඩයට පවා ශරීරයේ හැඩයට පවා ම් තමන්ට ලැබෙන ස්වාමියා භාර්යාව දරුවෝ මේ හැම එකක් යටම කර්මය කියන එක තියෙනවද නැද්ද? නේද? මේක දැනෙනවද දන්නේ මේක මතක් වෙනවද දන්නේ හැම වෙලේම. මේක මතක් වෙනවා නම් අපි අතින් මටමමයි වෙන්නේ කියන එක කියවෙයිද? අනිත් අයට දෙස්තයෝ කියවෙයිද? මේ මෙහෙම කියන සමහර ඇත්තෝ. මට සහනෙන් ඉඳ තිබුණා මෙන්න මෙයා නැත්තම්. මෙන්න මෙයාගේ මේ ක්‍රියාකලාපේ නැත්තම් මට සහනෙන් ඉඳ තිබ්බා මාව කෑවා කියනවා. මාව විනාශ කරා කියනවා. නේද? හ්ම්. අන් අයගේ දෝෂ හරියට කියනවා. ඉන්නත් මේ මෙන්න මෙහෙම හිතලා තියෙනවද කියලා බලන්න. මට විපාකයක් ලැබෙනවා නැත්නම් මට නොයේකුත් පීඩන තාඩන ලැබෙනකොට අනුන්ගේ නපුරු වචන ලැබෙනකොට ප්‍රිය දේවල් වලින් අයින් වෙන්න වෙනකොට ඔය වගේ වෙලාවල් වලදී මගේම වැරද්ද කියලා එහෙම හිතලා තියෙනවද දන්නේ නැහැ. මම එකක් විතරක් කරන් පැහැදිලි කරන්නම් අනිත් දේවල් මේ අතට ගලප ගන්න පුළුවන් හින්දා. මොකද ඔය 10ම පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද්ද මේ කියන කාරණාව කියලා. යම් කිසි වෙලාවක කියනවා නම් අහවලා හිඳයි මට ඔක්කොම වෙන්නේ කියලා. ඒතර කර්මයේ ප්‍රතික්ෂේප වෙලාද නැද්ද? අහවලා හිඳයි මට ඔක්කොම උනේ. අහවලා හිඳයි මාව විනාශ වුනේ කියනවා නම් කර්මයේ ප්‍රතික්ෂේප කරලා කියනවද නැද්ද? එහෙනම් සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? නේද කර්මයේ ප්‍රතික්ෂේප වෙනවා මගේ අතින්. නේද මට හැම වෙලේම දැනෙන්න ඕනේ මේක මගේ වැරද්ද මේක මගේ වැරද්ද හ්ම් මට අසනීප සිද්ධ වෙන්නේ මගේ වැරද්ද හින්දා ආවලා මට નિરර්ථ નિરපරාදේ බණින්නේ අහවලාමට નિરපරාදේ බණිනවා ආගේ වැරද්ද ඇයි මම වැරද්ද කළා නෑනේ අන්න මතක් වෙන්න ඕනේ ඒක කර්ම වේගයක් නේද? මට ඉවරක් නැතුව නිന്ദා ආපාස ලැබෙන හැමතැනින්ම නොකරපු දේවල් මම කොච්චර දේවල් කරත් මට ප්‍රශංසා ලැබෙන්නේ නැහැ. හරි. ඒතර කොච්චර දේවල් කරත් ප්‍රශංසා ලැබෙන්නේ නැහැ කියලා සමහර කට්ටිය නරක වැඩ කරන්න පටන් ගන්නවා. හොඳ වැඩ කරන අයටමයි කරදර වෙන්නේ කියලා නරක වැඩ කරන්න පටන් ගන්නවා. නරක වැඩ කරන්නේ නරක වැඩ කරන අය රැකෙනවා හොඳට කියලා හොඳ වැඩ නවත්තලා දානවා. හරි. එක මම දන්න කෙනෙකුගේ කෙනෙක් තමන්ගේ භාර්යාවත් එක්ක එකතු වෙලා විහාරස්ථාන පවා හැදුවා. විශාල වැඩ පිළිවෙලක් ගෙනිච්චා. අන්තිමට මේ තැනැත්තිය හදිසියෙම අකල් මරණයකට ගොදුරු වුණා. මේ දැනත්තා ඇවිල්ලා මට කියනවා ආම්දුරනේ මම ආය මේ ධර්මයේ තුලවත් ඉන්නේ නැහැ. මේ ධර්මයේ සත්‍යයක් නැහැ. ඇයි? මේක මෙහෙම වුණා. මේක මෙහෙම වෙන්න බෑ. මෙහෙම වුණා. මම ආයේ ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ. මට වැඩක් නැහැ. මෙයාට කලකිරීමත් එක්ක කියන්නේ. එයාට හොඳට ඔළුව තියෙන කෙනෙක්. මම කිව්වා කවදා වෙනකන්ද පරීක්ෂා කරලා බැලුවේ අපි හොඳටම ජීවත් වුණා කිව්වා. මම කිව්වා කවදා වෙනකන්ද පරීක්ෂා කරලා බැලුවේ? මේ උපදේශය නම් මම කිව්වා හොඳටම විශ්වාසද? භාර්යාව ලැබුණේ කවද්ද? ආ අවුරුදු මෙන්න මේ කාලෙදී. ඊට ඉස්සෙල්ලා යාගේ ජීවිතය ගැන දන්නවද? ඔන්න හිර වුණා. ඊට පස්සේ කිව්වා නෑ මම ජීවත් වුණා හරියට. මං කිව්වා ඔයාගේ උපතින් ඉස්සලා ගැන ඔයාට මතකද? හොඳටම පැහැදිලි වුණා. අද හොඳට වන්දනා කරා. ඒක තමයි. අපි ධර්මානුකූල නොවුනා නම් මීටත් වැඩිය ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බා නේද හාමුදුරනේ? නේද? එතකොට අන්න ඒක බලන්න අපේ මනසට හැම වෙලේම මේ කර්ම විපාකය ලැබෙනවාය කියන චේතනාව දෘෂ්ටියක් විදිහට අපිට ලැබෙන්න ඕනේ. හැම දෙයක්ම හේතුවක් නිසා සිද්ධ වෙනවා අය. නේද? ඒ හේතු වලින් ප්‍රබලම දෙයක් තමයි මේ ශරීරයේ හැඩතලය කියලා ගන්න. ශරීරයේ හැඩතලය කියලා කිව්වම එක කාරණාවක් වෙන්නේ ආහාරය. තව කාරණාවක් වෙන්නේ සිත. තව කාරණාවක් වෙන්නේ කර්මය. තව කාරණාවක් වෙන්නේ ඍතුව. ඉතින් ශරීරයේ හැඩතල සමහර අයත් මේක හරියට ප්‍රකටව තියෙනවා. සමහර අයත් කෙට්ටු වෙන්න කියලා පුළුවන් තරම් අඩුවෙන් කනවා එන්න එන්න මහත් වෙනවා. එළඟේ ආහාරය නෙවෙයි කර්මය හින්දා. සමහර ඇත්තෝ මහත් වෙන්න කියලා පුළුවන් තරම් කනවා එන්න එන්න කෙට්ටු වෙනවා. ඇයි ඒ? ඒක එතකොට කබලින්කාර ආහාරයේ හින්දා වෙච්ච දෙයක් නෙවෙයි මේ කෙට්ටු වීම කර්මයේ හින්දා වෙන දෙයක්. එතකොට අන්න ඒ වගේ අපිට අපි හොඳට තේරුම් ගත යුතු තියෙනවා මේ කර්මඵල විපාකය. අත්‍ය සුකට දුක්ඛාටානම් කම්මානම් පලං විපාකෝ. මේක දෘෂ්ටියක් විදිහට මේක දැක්මක් විදිහට හැම වෙලේම අපේ సంతානගතව තියෙන්න ඕනේ. ඒ තියෙන විදිහට පිරික්සලා පිරික්සලා ධර්ම ශ්‍රවණය කරලා මේක හදා ගන්න ඕනේ. ආන් එහෙම හදාගත්තට පස්සේ අපේ මනසින් හැම නිමේෂයකම වැරද්දක් කරන්න එනකොට ඕවට හම්බෙනවා ඕවට හම්බෙනවා කියන අදහස් එන්න ඕනේ. දැනට එනවද කියලා බලන්න. මගේ උපකරණය දැන් අර සංගීතඥයෙක් මොකද කරන්නේ? එයාගේ උපකරණය අරගෙන වයලින් එකක් යනකොට අරගෙන ඔන්න කූරු ගාලා බලනවා. බලනකොට මහා මිහිරි සද්දයක් එනවා. සද්දයක් එනවා නම් එයා මොකද කරන්නේ ඒක අරගෙන? ඒක සුසර කරගන්නවා. ඒක ටියුන් කරගන්නවා. නේද? හොඳට සුසර කරගෙන තමයි ඒක භාවිතයට ගන්නෙ. ඒ වගේ අපි අපේ මනස මානසිකාරය දිහා හොඳට බලන්න ඕනේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේක තුලින් හැම නිමේෂයකම නැగిලා ඉන්නේ නෑ මේකේ මිත්‍යා දෘෂ්ටි නැగిලා යනවා සරින් සරේ. මම වැරද්දක් කරන්න යනකොට මේකේ විපාකයක් මට ලැබෙනවා කියන එක මතක් වෙන්නේ නැත්තම් මගේ මානසිකාරේ නේද මේක මේවා ඉතින් ඔය ගණන් ගන්න දෙයක් නෑ කියලා හිතනවනම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි දෙයක්. හරිද? මං ඊයේත් මතක් කරා. අක්කටයි නැත්නම් අයියටයි අම්මා වැඩියෙන් සැලකුවේ. හරි? මට වෙනස්කම් තමයි කරේ වැඩිපුර පොඩි කාලේ ඉඳන්. එහෙනම් මං සලකන්න ඕනේ නැහැ. කියලා හිතෙනවා නම් නේද? ඒක සම්මාදිට්ඨියද? නෑ ඒක මිත්‍යා දෘෂ්ටියක්. නේද? බුදුරජාණන් වහන්සේම කොන්දේසිය පාළුවලා දෙනවද? හ්ම්. හොඳ කරන මිනිසුන්ට විතරයි හොඳ කරන්න ඕන. දැන් පරුස වචනයෙන් කතා කළ යුත්තේ කාට හරි එහෙම එකක් තියෙනවද? ධර්මයේ පරුස වචනයෙන් කාට හරි කතා කරන්න පුළුවන්. එතකොට මනවඩන වචනයෙන් කතා කළ යුත්තේ මනවඩන වචනයෙන් කතා කරන අයට විතරයි කියලා බුද්ධ දේශනාවේ කොහේ හරි තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පනවලා තියෙන්නේ මොකද්ද? නිබඳව මනවඩන වචනේ කතා කළ යුතුයි. එහා පැත්තෙන් කතා කරන්නේ පරුසනම්. අන්න පරුස වචනේ කවුරුර කතා කරනවා. මේ මෙහෙම කතාවක් කියනවා කෙනෙක්. ඔය මනුස්සයාට මේ මෙහෙම කතා කරලා හරියන්නේ නැහැ. නේද? මෙහෙම කතා කරන්න පරුස වෙලාම කතා කරන්න ඕනේ කියලා කියනවා නම් ආන් ඒ වෙලාවේ ඒක දැනෙනවා යාට එහෙම එකක්. හරිද? පරස වුණොත් පරස වෙන්න ඕනේ කියලා දැනෙනවා එහෙම එකක්. ඒ තීරණේ එයා ඉන්නවා. ඒ තීරණේ ඉන්නේ යාගේ අතීත අත්දැකීම අනුව. නේද? අතීත අත්දැකීම අනුව ඒ තීරණේ එයා ඉන්නේ. එහෙනම් එයාගේ දෘෂ්ටිය ඒ වෙලාවේ ඒ වෙලාවේ පරස වචනේ හොඳයි කියන එකද නැද්ද? පරස වචනේ කියන එක යහපත් කර්මයක්ද අයහපත් කර්මයක්ද? එහෙනම් අයහපත් කර්මය හොඳයි. ඒකට Tamanට ඵල විපාක තියෙනවා කියන එක මතක් කරගන්න. එහෙනම් ඒ මොහොත ගත්තාම එයා සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? මිත්‍යා දෘෂ්ටික. ආන් එයා පසුව එයාට සිහිය එළමෙනකොට දැනගන්න ඕනේ මගේ ළඟ මේ මේ වෙලාවල් වලදී මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක භාවයට එනවා. හරිද? සමහර තැන්වලදී මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක භාවයට එනවා. ඒ කියන්නේ අපි විතක සම්මාදිට්ඨිකයි විතක මිත්‍යා දෘෂ්ටිකයි කියලා. විතක සම්මාදිට්ඨිකයි විතක මිත්‍යා දෘෂ්ටිකයි. අන්න ඒකයි අඳුර ගන්න ඕනේ. මගේ ළඟ මට තරහ ගිය වෙලාවට අකුසලයේ ක්‍රියාත්මක වෙච්ච වෙලාවට හරි සමහර සමහර වෙලාවවලදී දැන් දහම් පාසල් පොට්ටි කරගෙන මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. හරිද? ඒතර හොයාගෙන මෙන්න මේ උපදි විපාක සහිත මේ සම්මාදිට්ඨියට ආපු කෙනාට කියනවා මේ සම්මාදිට්ඨිය Taman තුල නිබඳව තියෙනවා නම් ඒකට කියනවා පුඤ්ඤභාගීයයි කියලා. උපදීපාක සහිතයි කියනවා. හරිද? ඒ කියන්නේ ඒක පින්පැත්තට වැටෙන්නේ. ඒක සසර යන්නත් හේතු වෙනවා. හැබැයි ඒක සතර අපාය වැටෙන්න හේතු වෙන්නේ නැහැ. එතකොට මේ පුණ්‍යභාගයයි කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලාද? නෑ හෙට දවසේ අපි කතා කරනවා ආර්ය වූ උපදවිපාක රහිත දැන් මේක ආශ්‍රව සහිතයි මේ මේ සම්මාදිට්ඨිය ආශ්‍රව සහිතයි අනාශ්‍රව වූ මාර්ගංග වූ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අපි සාකච්ඡා කරනවා හරි එතකොට ඒක චත්තාරිසික සූත්‍රයේ තියෙන ආකාරය මම මේ අතට කියන සම්මාදිට්ඨිය නම් මාර්ගංග වූ සම්මාදිට්ඨිය විතරයි ඔය කට්ටිය ඒක වඩන්න අනිත් එක ප්‍රතික්ෂේප කරනවා එතකොට අපි මේවා ගැන බොහොම පරිස්සමින් කතා කරන්න ඕනේ හරිද මාර්ගංග වූ සම්මාදිට්ඨියට මේ ආශ්‍රව සහිත වූ සම්මාදිට්ඨිය හේතු වෙනවද නැද්ද? නේද? ඉතින් ඒකින්ද අපි ළඟ අපි විතක විතක අපිට සම්මාදිට්ඨිය උපදිනවා විතක අපිට මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. නේද? නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේපයි නේද? සත්ව ඝාතන දැන් සමහර අය මේ ලෝකේ ඉන්නවා. සත්ව ඝාතන සන්තෝෂයෙන්ම කරනවා. තමන්ගේ ශාස්ත්‍රවේදයන් වහන්සේ දේශනා කරලා තියෙන අනිත් අය ඝාතනය කරන්න. කියලා ඉතින් ඝාතනය කරලා සන්තෝෂයෙන් මේක කරනවා. ආ නියතම මිත්‍යා දෘෂ්ටියයි ඒක. ඒක ඒක යාළුවා තේරෙන්නේ නැහැ. යාළුවාගේ මනසට තේරෙන්නෙම නැහැ මේක මේක මහා මිලේච්ච වැඩක් කියලා තේරෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඒක සන්තෝෂයෙන් කරන්නේ වාක්‍යයක් කිය කිය කරනවා. හරි වාක්‍යයක් කිය කිය සතු මරනවා. ඉතින් ඒවා මිත්‍යා දෘෂ්ටිකාන්ත. බෞද්ධත්වයේ තියෙන එහෙම නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ 10 හොඳට ගවේෂණය කරන්නේ ගවේෂණය කරලා බලන්න මගේ ළඟ මේවට අදාළ දේවල් එනවාද? හරිද? ඒතර අම්මාට යුතුයකමක් විදිහට කරනවා මිසක් අම්මාට කළවන උපස්ථානයේ විපාකයක් ප්‍රබල විපාකයක් තියෙනවා තාත්තාට කරන උපස්ථානයේ ප්‍රබල විපාකයක් තියෙනවා Tamanට. හරිද? ඒවා මතක් වෙනවාද කියලා. ඒතර ජීවිතේ සකස් කරගන්න පින්නත් නේ. තමන්ගේ ජීවිතේ නිවැරදිව සකස් කරගන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඊටාම ඉහළ දායකත්වයක් පතනවා. ඒකින්ද අපි හැමෝම තේරුම් ගන්න ඕනේ මේක අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ කියලා. මේ විදිහට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන රස ජීවිතය සුපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති